මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්ස ගමේ දැන් දැන් සිද්ධවන්නේ වෙන කවරදාකවත් සිදු වූ දේවල් නොවේ. හේනක් කුඹුරක් කොටාගෙන කාගේ හෝ කුලියක් මලියක් කරගෙන ඊට අසීරුවෙන් කල දවස ගත කරන ගැමියන්ට සිදුවන්නේ අතෝරයක් නැති කරදර කලබලවලට මුහුණ දීමටයි. මහ මොකලානේ කරක් ගසන සතා සීපාවගෙන් පවා මුවන් පැලසේ ගැමියා මේ දවස්වල පීඩා විඳි. මේ එවැනි එක් සිදුවීමකයි. ආරච්චි උන්නාන්සේ ආරච්චි උන්නාන්සේ අනේ අපෝයි ආරච්චි උන්නාන්සේ ආරච්චි උන්නාන්සේ ආරච්චි උන්නාන්සේ ආරච්චි උන්නාන්සේ ආරච්චි උන්නාන්සේ ඕයි ආ ඔව් උන්නාන්සේ රටපිලා වෙන්න ඇති ආරච්චි උන්නාන්සේ මේ කඩුල්ල වහලා දාලා මේ ඕක හැර දාලා යමන් මිදුලට යමන් මිදුලට ඕන්න ඕන්න කඩුල්ල මෑත් කරා ආ යමන් පැතුලට ආරච්චි උන්නාන්සේ අනේ අරතුන්නාන්දේ මේ අනේ අපි ගැන බලන්න කවුරුත් නැහැ අපි ආපිට යමු අරතුන්නාන්දේ නැගිට ගන්නකොට දෙන්න తీරාරිය වෙලා තියෙයි ආරච්චිලගේ ආවතේකම් කරන නයිද ලොක්කවත් නැද්ද අනේ නයිද නයිද නයිද උන්නේ මේ මොකද තොපි මරහඬ දෙන්නේ ඈ දැන් නැද්ද මේ මහරෑ ආරච්චිත්තුමේ සැතපෙන බව? උන්වහන්සේගේ නිନ୍ଦ කඩන්න නැතුව ඵලයව යන්න යන දිබ්බාගයක උන්වහන්සේගේ නිନ୍ଦ කැඩුනොත් මටයි සෝලි වැටෙන්නේ. මගේ නිନ୍ଦත් කැඩුනා. අනේ මකියන්න එපා. අනේ අනේ නයිදී උන්නේ. ආරච්චි උන්වහන්සේට කතා කරලා හැරවන්න හොඳයි. මුවන් පැලස ගම්මානේ කම්මුතු කරන්න කලින් ආරච්චි උන්වහන්සේ හැරවනා නම් හොඳයි. ආරච්චි උන්වහන්සේ රාවදී කරවන්න. තොපිට මං දැන් එක වංගියක් කිව්වා පොළෑවියන්ට ආරචිලුන් වහන්සේගේ නින්දට බාධා කරන්නේ නැතුව. කරන්ට තියෙන පැමිණිල්ල මට කරපා. හෙට අරුමැක්කේ අවදි වුණාම ඒ ගැන උන්වහන්සේට මම රපෝර්ට් කරන්නම්. ඒක වාරහට. අනේ උඹට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ නයිද ගොයියෝ අනේ ආරචිල මහත්තයෝ ආරචිල මහත්තයෝ මොකක්ද බලතෝ කිව්වේ දැනගම් මම මේ ආරච්චික දෙවෙනියා වගේ තරහ ගන්නකාරී නෑ අයබෝන් ආරච්චි උත්තරේ ආවදි කරගන්න ඕනේ ආරච්චිලා උන්නාන්සේ ආරච්චිලා උන්නාන්සේ අනේ ආරච්චිලා උන්නාන්සේ මහට වරෙන් මහට වරෙන් මං ගොහින් උන්නාන්සේක දොරට තඩි බාන්නටද තව සුනංගු වෙන්න බෑ මං තඩි බාන්නම් දොරට ආරච්චි උන්නාන්සේ ආරච්චි උන්නාන්සේ බෑ බහැපියව කඩුල්ලෙන් ඇලියට වංගයක් මම කිව්වනේ උඹලට. ආරච්චි උන්නාන්සේ. ඒ ආරච්චි උන්නාන්සේ. ආරච්චි උන්නාන්සේ. ඔන්න ඔන්න වලගු එලියක් දැල්ලුණා. ආරච්චි උන්නාන්සේ හමුදුනා වගේ. අපෝයි මම ඉතින් කමුතුයි. උන්නාන්සේගේ නිින්ද කැඩුවා කියලා සබු කුපාර කන්ට වෙන්නේ මට නේ බං. පලයල පලයල මොකද මොකද නයිදේ කවුද මේ බෙරිහන් දෙන්නේ අනේ ආරච්චි මහත්තයෝ අවසරයි මණිකේ මුන් දැන් ආරච්චි උත්තමයාගේ නිින්ද කඩන්ට හදනවා කිව්වට අහන්නේ කවුද ඔය මොකද්ද ඔය කාරණාව අපිට පොඩි අනේ අපේ මණිකේ මේ මං ඇලක් ගාව ගෙදර ඇවිත්තියා මේ ආරච්චි උන්නාන්සට කතා කරන්න ඕනේ අහවල් කාර්යයකට මේ දෙගොඩ හැරියාමේ යක්කු ගස් නගින්නේ මේ වෙලාවට උනෝ. අනේ අපේ මැනිකේ ගමට කරදරයක් නෑ. කරදරයක් ගමට කරදරයක්. මොකද්ද මොකද්ද කරදරේ? ආරච්චිලා කූද්දන්ට තරම්. අනේ අපේ මැනිකේ තරහ නැතුව ආරච්චි උන්නාන්දට කතා කරන්න. මොකද්ද කාරණාව? මහ මිනිස්සයාට අසනීපයක්වත්ද? එක්කම් ඵලයන් වෙද මාම ළඟට. මේ වෙදගදුර නොවේ නොවේ අනේ නෑ මණික එහෙම දෙයක් නෙමෙයි ඊටත් වඩා ලොකු කරදරයක් මේ මොකද්ද ඉතින් ඔය ලොකු කරදරේ මණිකේ ආරච්චිල උන්නාන්ටට කතා කරන්ට ගමට අලි ඇවිදිල්ල වගාව ඔක්කොම පාළු කරනවා මණිකේ කන්දේ දෙයියන්ට ඔප්පු වෙච්චාවයි කැලයාලි ඇවිදි එහෙමයි එහෙමයි මණිකේ ආරච්චි උන්නාන්සේට පැමිණිලි කරන්ටයි හතිලාන මේ මහරයා දුවගෙන ආවේ දැනටමත් මොකක් මොකක් වෙලාද දන්නේ අනේ මණිකේ ලොකු මණිකේ ආරච්චි උන්නාන්සේ කූද්දමුද මුම් මට ඒකක් කලින් කිව්වේ නෑනේ මණිකේ ඒ හා හා හා මෙතන ඉතින් තොපි යන කොටාගෙන හරියනවද පොලව් ටිකක් ඉවසපල්ලා සිටි ඉතින් මං ආරච්චි මහත්තයා ඇරවන්ට මේ ඇහුණද? ගමේ කලබලයක්. නැගිටින්ට නැගිටින්ට. ඉක්මන් කරන්ට. මේ මුවන් පැලැස්සේ කවදාද කලබල නැත්තේ මැනිකේ. ඇහුණද? නැගිටින්ට. හොඳ කඩා ගාලා අවදි වෙන්න. මේ ගමේ අලි කලබලයක් නැගිටින්න අනේ අම්මපා මේ වගේ වෙලාවකටවත් මේ මිනිස්සයා ඇහැරව ගන්න බෑ නෝමේ හරි හරි හරි හරි හරි නෑ මුවන් පැලසේ කවදද කලබල නැත්තේ මණිකේ හෙට උදේට මට රපෝට්ටු කරන්න කියන්න. දැන් මට නිදා ගන්න දෙන්න කියන්න. හෙට උදේට රපෝට්ටු කරන්න දෙයක් නැති වෙයි. කැලේ අලි ගමට පැනලා දැන් ගොහින් රාජකාරිය කරන්ට අන්න ගමේ මිනිස්සු අලියලවනවා. ගමේ මුලදොනියෝ තම නිදි නැකිටින්ට. ඒ මන් දන්නේ නෑ මේ මොන කරුණක්ද බෑට මේ ඈ. රාජකාරී කරලා ඇවිදිලා රෑ රාත්‍රියේ සදහිල්ලේ සදපෙන්ට දෙන්නේ නැති හැටියක් මට ඔනේ ඔනේ මොකද මොකද මණිකේ මොකද මේ මොකද අන්නාරේ ගම්මැද්දට කැලෑලි ඇවිදිල්ලලු ගම්මු එකතු වෙලා උන් එලවන්ට කතා කරනවා මේ ගමේ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා ඔහේ වේ එක්කරන් යන්ට ඈ අලිය ඇවිදිල්ලා මේ අර අර අර දල දිගේ ඇතත් ඇවිදින්නද බලන්න මන් දන්නේ කොහොමද මම අලි දැක්කේ ඒක අහගන්න හොඳයි අර ආපු මිනිස්සුන්ගේ ආ මෙතන ඉන්නවා ආ ආ කොයි කොයි කොයි කොයි කොයි යමු බලන්න යමු බලන්න ආ ආ Ah. මේ ඔය පන්ද මිහෙලට කරලා හා මේ ඇවිත්තනේ ආ මොකෑ මේ යක්කු ගස් නගින වෙලාවේ කොහෙද යාලි ඇවිදිලා ඉන්නේ ආරචි උන්නාන්සේ මහ බැද්ද මායිමෙන් ඇවිදින් ඉස්සෙල්ලාම ලපේ අයියාගේ කුඹුරට බැස්සා එතනින් පස්සේ කුඹුරේ පැලමැස්සත් කුඩු පට්ටම් කරලා දාලා ඕන්න ඊළඟ ලියද්දකට බැහැගෙන පැලකොෙම කනවා මේ අලි කී දෙනෙක් ඉන්නවද ඇබිත්තා? මේ මේ හත් අට දෙනෙක් විතර ඉන්නවා ආරච්චිලු උන්වහන්සේ. ආ හරි හරි. මේ අර දලදි ගෑතත් ඉන්නවද? ඔව් ඉන්නවද? මේ ආයිමත් අරහත් ඉන්නේ දලයා වෙලාටන්ට වංගේකුත් වලි කෑවද? ඔව් ඔව් ඔව් මේ මොකද්ද මොකද්ද උඹලා ඔය කුටු කුටු ගන්නේ ඈ? නෑ නෑ මම අහන්නේ ඔය දලයා මිනිසුන්ට හිරිහැරයක් වෙලා තියෙන හන්දයි. ඔව්. ඒ ගැන මට පැමිණිලි බොහෝමයක් ලැබිලා තියෙනවා. තේරුණාද? එහෙමයි එහෙමයි ආයෝවන්. මේ ඒ දලයා නම් උන්නේ නෑ. දලයා උන්නේ නෑ. එහෙමද? එහෙමනම් ඉතින් මම ඔතෙන්ට ගෙහුම් වැඩක් වෙන එකක් නෑ. අනේ ආදි මහත්මයා මේ උඹලා දැන් ගොහිල්ලා උන් ටික එලවලා දමාපල්ලා. වෙච්ච ලාභේ බලන්න මම හෙට එන්න. ඒක කියන්න එපා රච්චිලා උන්නාසේ. සමුන්නාසේ දෙපත් උදානම් මිනිසුන්ට හයියා හයියා කල්ලට ගලව ගන්න. අනේ එහෙමයි ආයිබෝන් දැනටමත් උන් මොනවයි මොනව කරලාද දන්නේ නැහැ මොනව කොපාල උනාට පස්සේ දුප්පත් අපි ආයේ තිබ්බා කොරන්න ආයිබෝන් එහෙම කියන්න එපා මේ ලපේ අයියාගේ කුඹුරට පස්සේ ඌ උන් ඊළඟට බහින්නේ මල්බාදයාගේ කුඹුරටයි මැනිකේ. ඇයි ඇයි ඊළඟට තියෙන්නේ ආරච්චි වලව්වේ කුඹුරෝ. එහෙමයි එහෙමයි. ඉතින් ආරච්චි මාතේ මෙලහකටත් ඒකටත් බැහැලාද දන්නේ. ඈ එහෙමයි. ආ ඒකත් හැබෑවයි. මේ මැණිකේ ගන්ට ගන්ට බලන්ට ඔය කෝඩ් බෑයයි මගේ බස් තමයි ගන්ට ගන්ට නයිද වරේ වරේ මගේ තේ කියන්ට වරේ වරේ නෑ ආ උඹ ඉස්සරෙන් ගිහින් උඹ ඉස්සරෙන් ඔය ඔය පන්ද මල්ල මම මේ පැත්තට මේ පැත්තට බලපන් මම හැට වෙන්න වරේ ලවල් යන්නේ වරේ යන්නේ हो हो हो हो हाँ हाँ हाँ ආ ඔය එන්නේ චණ්ඩියා දැන් ඉතින් උන් ටික බය වෙලා දුවයි ආ විදිකාරයා උඹත් ආවද වරේ හරිනම් මමත් ආවා ඔන්න හ්ම් අලි එලවිල්ලක් බලන්ටම කාර්යයක් තමයි බං <laughs> නේද වෙදිකාරයා <laughs> ආරච්චි උන්නාස හිතුවද මම මේ සන්තෝෂ වෙන්න මෙතනට ආවයි කියලා <laughs> මම මේ ආවේ මිනිසුන්ට උදව්වක් වෙන්න හරි හරි හරි හරි කාරි නෑ කාරි නෑ මේ උඹයි මමයි එලවන අලි අම්මා පාදාට මොනවද ආරච්චි උන්නාන්සේ මේට මුණන්නේ නෑ නෑ නෑ නෑ මම මේ කල්පනා කරුවේ මේ කැලේ අලි ටික එලවන්ට මොන උපරවැට්ටියද යොදවන්නේ කියලායි. ආ ආරච්චිල උන්වහන්සේට අලියලවල පුරුද්දක් තියෙනවා. ඔබට කියන්ට මගේ බාල සංදියේ මට මතකයි අපේ අප්පුච්චත් එක්ක මහ කැලේ මැද්දට ගියා මහා හාස්කම් තියෙන දේවාලයකට. ඈ ඇහුණද? මොකක් නමුත් කාරණාවකටයි ගියේ. හ්ම්. කාරණාව නම් මට මතක නෑ. ඒ ගෙහුම් ආපහු එන්ට තනනකොට ඇඳිරිත් වැටිගෙන ඇවිල්ලා දේවාලේ කපුන් නැහැ කිව්වා. දැන් පිටත් වෙන්න එපා රෑ රාත්‍රී සතාදීපාව එලිබහිනවා කියලා. එහෙමනේ. ඉතින්කෝ ඉතින්කෝ කියනකම් මේ ආරච්චිල උන්නේ අපි මෙතෙන්ට ආවේ කතන්දර කිය කිය කාලේ මරන්න නෙවෙයි. මේ අලි රංචුව එලවන්න ක්‍රමයක් බලන්න. නෑ නෑ නෑ නෑ මම මේ කියන්ට ගියේ මේකනේ අලි එලවලා යම් කිසි පළපුරුද්දක් අපේ අප්පුච්චට තිබුණා කියලයි මං කියන්ට ගියා. ඒ තිබුණේ තමුන් නැහැගේ අප්පුච්චටනේ. තමුන්නාන්සට නෙවෙයිනේ. නෑ නෑ ඒක දැකපු පුරුද්ද මටත් තියෙනවා. දැක පුරුද්දයි පළපුරුද්දයි දෙකක් ආරච්චිල උන්වහන්සේ. අලි එලවන්ට නෙවෙයි. තමුන් නැහැට පුළුවන් වෙයි අලි බලවන්ට. ඈ මොකද්ද ඒ කියාපු දෙපිට කාට්ටු හරුපේ? ඈ මම යනවා අර මිනිස්සු ඉන්න පැත්තට. ආ හිටි හිටි හිටි මම ඉතින් මාත් වෙනවා මාත් වෙනවා. නයිද අල්ලපන් ඔය පන්දම මේ පැත්තට මේ පැත්තට අල්ලපන්. හා හා අන්න අන්න. අර පින්නවද මේ පැත්තෙන් එන්නේ? ආ ආ අර මොනවද අර මිනිස්සු බටේකට පිඹ පිඹ කොරන්නේ? අර බලපන්. ඒ උණ බට වෙඩි දානවා අනිත් අය කොරන්නේ. කොහොමද ඔය වෙඩිල්ල පත්තු වෙන්නේ? ඇයි ආරච්චිල උන්නාන්සේ මීට ඉස්සෙල්ලා දැකලා නැද්ද උන්න බට වැඩි පත්තු කරනවා? අහහ දැකලා නැහැ. මම අහලා තිබුණට හරියටම දැක්කේ ආදයි. ඕකට භූමි දෙල් වෙඩිල්ල කියලාත් කියනවා. ඔය එක එක වෙඩි දම තමා ඉන්න වෙලාවේ උඹේ ඔය තුවක්කු බටෙන් කළු කුඩු බස්නේ දුන්නා නම් ඔය කරදරේ කොටින්ම කමොත්තු ඉනේ. ඒ පාප කර්ම වලට ගම්මුන්ගෙන් ඉඩක් නෑ ආරච්චිල උන්නහේ. එහෙනම් ඉතින් වෙන මොනවද මම කරන්නේ? හ්ම්. ආරච්චිලා උන්නේ. ආ. අලි ගම්වදේ ඉන්නේ උන්ට කන්ට හිඟ වුණා. ඕ. කැලේ කන්දේ තියෙනවනම් උන් මිනිස්සුන්ට කරදර කරවන්න ගමට එන්නේ නැහැ. කැලේ මොකෑ කන්ට දේ නැත්තේ. ගාස් කොළන් ඔය ඕන තරම් තියෙන්නේ. ආරච්චිලා උන්නේ නැන්සේ දන්නවද? කැලේ කොයිතරම්නම් එලි කරලාද කියලා. හේන් යායවල් කීයක් තියෙනවද කියලා දන්නවද? ඔය ගමේ කවුරු හරි අසරණයෙක් ගොයියෙක් මහා මූකලානට ගෙහුම් හේනක් තනා ගත්තාම මත් වෙනවද බොලන් මේ ආරච්චිල උන්නාන්සේමද කතා කරන්නේ හ්ම් හරි හරි හරි ආ යමන්නයි ජාර මිනිස්සු ඉන්න දිහාට යම යම යම අල්ලපන් ඔය පන්දම මෙන්න මෙහාට ආ ආ ආරච්චිල උන්නේ ආරච්චිල උන්නේ නේද අලියෝ දෙන්න අදාළ බාලයා ගොයියාගේ ගොරොක්ගහ කුඹුරට බෑත්තා. යසට බැහිලා තියෙන කුඹුර අපරාදේ අපරාදේ. ආන් අර කුඹුරු මායිමේ තියෙන ගොරොක්ගහ ළඟින්ම තමයි බාලට බෑත්තා. මොන මොන මොන මොන මායිමේද ගොරොක්ගහ තියෙන්නේ? ඇයි ආයිබුවන් ඔය මල් බාලයාගේ කුඹුරේ ඉත්තෑවේ තියෙන මේ පරණ ගොරොක්ගහ. ඒ ගොරොක්ගහ කොහොමද මිනිස්සු මල් බාලයාගේ කුඹුරේ ඉහත් ඇවේ තියෙන්නේ? ඒක තියෙන්නේ වලම්වේ කුඹුරේ හැට්ටාවේ. ඒක නම් මන් දන්නේ නෑ අයිබෝන්. හැබැයි දන්න කාලේ ඉඳන් ඔය ගහගෙන අපි දන්නේ නම් ඔය විදියට තමයි ආරච්චි මාත්‍යෝ. මේ මේ හපල්ලා මේ අපේ අප්පොච්චා මියදෙන්ට කලින් හැම දෙයකම හතර මායිම ගැන මට හොඳට කියා දීලයි මැරුනේ. ඈ ඒ මයේ අප්පොච්චා කියා දුන්නු පරිදි ඔය කුඹුරු යාය ඔය ගොරොක් ගහ අපේ කටුපුල්ලේ ආරච්චිල වලව්වේ උරුමකම් වල මරුමස්ථාන උඹලට තේරෙනවා. ඔය කියන ස්ථාන ගැන නම් අපිට තේරුමක් නැහැ තමයි. ඒ තේ තායිබුවන් මල් බාලය අබ්බගාතියා වෙච්චි. උගේ උරුමකම් ගැන අපි දන්නව නෙමෙයි. උඹ දන්න උරුමකම්. මේ වයස කීයද? මේ වයස කීයද? මගේ වයස කීයද? මෙහාපන් මෙහාපන් උඹට වඩා වැඩි කාලයක් මම මේ වැයිකේ ජීවත් වෙලා තියෙනවා නන්දෝරේ ඒ උනාට ආරච්චිලා උන්නාන්සේ මේ මුවන් පැලේ කිරිබොන සප්පය පවා දන්නවා තමුන් නැහැ මල් බාලේ අයියාගේ කුඹුරු කෑල්ලට ඉවල්නවා කියලා ඉව ඉව මම කියන්නේ නෑ උඹට ඉව මම බොරු නෙවෙයි ආයිබෝන් කියන්නේ මේ ගමේ ඕනම එකෙක් දන්නවා ආරච්චි ළමල් බාලයාගේ රත්තරන් කුඹුරු කෑල්ලට කෙල හලනවා කියලා ඕ. අය කියනවා අය කියනවා කෙල හලනවා ඈ කෙල හලනවා. මගේ පදවිතානාන්තර කියලා හිතලද මූ මුන් මගෙත් එක්ක එක පෙළට හිටගෙන මට මේ පද වන්නම් ගහන්නේ ඈ ඕනේ මොකටද මගේ කට අම්මා ගමේ ඉන්න ඕනේ තරම් කතා වෙන ඔය කාරණාව මොන කාරණාවද මේ ආරච්චි මහත්තයා මේ මල් බාලේ අයියාගේ කුඹුරු කෑල්ල තමුන් නායක කුඹුරු කෑල්ලට යාකරන්ට හිතාගෙන බොරු මායින් පෙන්නන්ට කියලා මේ තකදොන් 100ට රුපියල් දුන්නයි කියන කාරණාවනේ මොකක් මොකක් කීවා මුන්ට වැහි නැති හින ගහන්න එපයි මේ දිසා බාන මුසාවට මුසාවක් නෙවෙයි ආරච්චිලා උන්නේ සකදොන් සීයාම තමයි ඔය කාරණාව ගම පුරාම පතුරවන්නේ ඔන්න ආගන්ද. ඕකට තමයි කියන්නේ මගේ අරක්කු මටම තලනවා කියලා. නේ ඉතින්. සකදොන් අප්පුට මම උදව් පදව් කරේ මගේ මැරිච්ච අප්පච්චි සිහි තියාන. ආ සිහි තියාන. තේරුණාද? උන්දට පින්පෙත් පමුණුවන්ට හිතාගෙනයි මං එහෙම කළේ. එතකොට කන්ද ගෙදර ඩිංගා සීයා ඒ සීයාගේ මලයා අර බණ්ඩියා බණ්ඩියා එතකොට කළු බණ්ඩා එතකොට ඔව් ඒ මාමා ආරච්චිලා උන්නේ නැහැ. උන්ට කතා කරලා තියෙනවා බොරු මායිම් පෙන්නන්ට. නන්දෝරේස් උඹ මගෙන් ඔය ප්‍රශ්න අහන්නේ හරියට මහේජන්ත උන්නාන්සේ ප්‍රශ්න කරන්න වගේනේ. ඈ කවුද උඹට ওই තරම් හයියක් දුන්නේ ගමේ මේ මේ මේ පොරදහනියා ඔය වගේ මේ මේ පාචල් කරන්ට මම මම මම කතා කරන්නේ ඇත්තනේ ආරච්චිලා උන්නාහිනේ මම දන්නවා උඹලව පෙරමුණට දක්කන්නේ කවුද කියලා. අර ඉස්කෝලේ ගුරා බුද්ධිපාලයා. <laughs> ඌ බුද්ධිය පාවිච්චි කරන්නේ මගේ ආරච්චි පයින්දට කටුව ගහන්නයි. යෝ, ඒවා කොහෙද? මේ මගෙත් එක්ක. ඒ කවුරුවත් මේවට පලි නැහැ ආරච්චිලා උන්නේ. ගුරු මහත්තයා මේවට ඇදගන්න කාරි නෑ. උන් නැහැ එන්නේ නෑ ආරච්චි උන්නාන්සේගේ පයින් දෙයට කටුව ගහන්න ඔන්න. ඒ මොකක් වුණත් ඒ මොකක් වුණත් මල් බාලයා වලව්වට අයිති කුඹුරු ඉඩමෙන් භාගයක් හිතුමනාපේ භුක්ති විඳිනවා. <laughs> ඒකටයිද දෙන්න පුළුවන් ද මං අහන්නේ. බෑනේ බෑ බෑනේ බෑ. මට ඔය මට ඔය අසාධාරණේ නම් පෙන්වන්නට බෑ. ඒක ඉතින් අපි නොදන්න ඔය ආරච්චිලා උන්නාන්සේ. මේ මම මෙතෙන්ට ආවේ ඉඩම් වල මායිම් ගැන අගිස්සවන්ට නෙවෙයි අන්දාරියා තේරුණාද? මේ මුවන් පැලැස්සේ ගම්මුන්ට කරදරයක් විපත්‍යක් වෙලා තියෙන වෙලාවේ ඈ ගමේ මේ ගම්පොරාදානියා හැටියට රාජකාරී ඉෂ්ටව සිද්ධ කරන්ටයි මම ආවේ. නිකෝචි ඒකට මට ඉඩක් ලැබුණේ නෑනේ තාම. ඉතින් ආරද්දලා උන්නාන්සෙමනේ මායිම් පුරස්නයක් ඇදලා ගත්තේ. ඔන්න ඔන්න ඔන්න ඔන්න වෙදිකාරයා මේ පැත්තට එනවා. එන්ට එන්ට එන්ට එන්ට. ආරච්චි උන්නාන්සෙට තව බැරි වුණාද අලිට කෙලව ගන්නට? මම මේ කල්පනා කරන්නේ කාටද මේ කාර්ය පංගනාර්ථ කරන්නේ කියලායි වෙදිකාරයා. කාට පංගනාර්ථ කරන්නද ආරච්චිලා උන්නාන්ස හිතාගෙන ඉන්නේ? එක එක්කමයි වෙදිකාරයා උඹ ආ උඹේ ඔය තුවක්කු බටේ පාවිච්චි කරලා අලි ටික පන්නලා දාපා. අනික අනික තමයි වෙද මාමා. උන්ද දන්නා මන්තර ශාස්ත්‍රේ පාවිච්චි කරලා බැලුවා නම් උන හරි. ආන. ආරච්චිලා උන්නාන්සේගෙන් ආරාධනා ලැබෙනකන් තමයි වෙද මාමා බලන් ඉන්නේ. මන්තර ශාස්ත්‍රේ පාවිච්චි කරන්ට. හ්ම්.

අයියෝ මේ මේ බණ්ඩ තමයි මේ මේ කාගමේ බණ්ඩ තමයි බණ්ඩ තමයි අනේ ඒ ඔබත් මුච්චමු මුච්චමු මේ මේ මේ මේ පැත්තෙන් ගෙන්න අපි ගෙනියමු ආරතිලා ගෙදෙට්ට මේ බණ්ඩ බණ්ඩ ඉන්නේ ආරතිලා ගෙදෙට්ට ගෙනියමු ඔය පැත්තෙන් අල්ලන්න හරි ආරච්චි මාත්‍යෝ ආරච්චි මාත්‍යෝ ආ මේ අපේ හීම් බණ්ඩ නේද ඔළුවත් පැලිලා මොනවා මොන වින්නහයක් වුණාද හැබැයිම ඈ මේ හරියටම අපිටත් කියන්න තේරුමක් නැහැ අර අර හපු ගහ වංගෝ ළඟ උඩු බැල්ලෙන් වැටිලා හිටියායි බොවන් ආ කවුරු හරි මේකට හදිකොලාවක්ද ඈ බලාපල්ල ඉක්මනින්ම හතර හන්දික් ඇද්දද මුගේ බලන්නකෝ මේ බලන්න මේ මොන නස්පැත්තියක්ද මේ අපේ බණ්ඩ කුල්ලට සීයක් පතක් නෑ නෝනේ මේ ඉලපත්තත් හරියට තුවාල වෙලාලේ නෑ නේද අනිකේ හපු ගහ වංගුව බොම නපුරු තැනක් නෙවෙයි එතනනේ මේ බණ්ඩව උඩුබැලි අතට පත බෑවිලා ඉඳලා තියෙන්නේ. ආ වෙච්ච හදියක් අහගන්නවත් කොල්ලට 100ක් පතක් නෑ. මේ වැටිලා හිටපු වෙලාවේ ඉස්සෙල්ලම හදි ගැහුණි කාටද? කියාපල්ලා. ආ හදි ගැහුනේ කාටද මේ කව? මේ ආරජින මේ හදි ගැහුනේ නම් අපි දෙන්නට මම මේ පොකුටත් එක්ක මේ හපු ගහ වංගුව හරියෙන් එනකොට මේ ඈත දිහා අපි දැක්ක මේ කෙනෙක් කටුලාන හරිය පාරේ උඩු බැල්ලෙන් වැටලා ඉන්නවා ආයිබෝන්. ඉතින් ඉතින් අපි මුලින් හිතුවේ මේ වෙරිකාරයෙක් වෙන්න ඇති කියලා. ඔව් ඔව් ඒ පස්සේ ඇවිල්ලා බැලින්නම් මේ වලව්වේ බණ්ඩනේ ලේ පෙරාගෙන වැටිලා ඉන්නේ. මේ හාදයා ඒ වෙලාවේවත් අමුන්ට වෙච්ච සංගෙදිය ගැන මොකොත් කීවේ කාර්යය නැද්ද? ආරම්භක මහත්තයෝ මේ මේ ටිකක් ඇසරලා බැලුවා. එතකොට අපි බණ්ඩෝ මොකද උනේ කියලා ඇහුවා. මේ එතකොට ආයිමත් ඇස් ඇරලා හොඳටම බය වෙනවා මේ මේ ගිරිතක් වෙලා බලාගෙන හිටියට මොකුත්ම කියෙන්නේ නැහැ. හැබැයි හරි මට ඇස් සතු වෙලා වගේ. ඇස් ඇරලා හොඳටම බය වෙලා බිරන්ත වෙලා බලාගෙනත් හිටියනම් ඈ මේ ඇස් දෙකත් හොඳටම රතු වෙලා තිබුණා මොකද්ද උනේ කියලා යමක් හිතෙන්නේ නැද්ද හැබෑටම? මණිකේ මණිකේ මොකද නොහිතෙන්නේ? අද මුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගුඩ එතනම් මැණිකේ ශීලා පරණමානගේ නන්දෝරිස් සෝමසිරි චන්ද්‍රසේන වෙදිකාර්යා කමල් ගමගේ ආරච්චි සේවක රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාද කලාසූරී මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන thank you